පවත්වන්නේ. අද දවසේ මෙලෙසින් ආරම්භ කරන්නට සිදුකල ආරාධනෙන් බෞද්ධ ආරූප වාහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ තොත් මුදුනත් තබා සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්මානුශාසනාව මෙලෙසින් පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාද නම්වා පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු.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 එහෙනම් කවුරුත් අපිට ලැබිලා තියෙන දුක් නැති කර ගැනීම සඳහා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට තමන්ගේ ජීවිතය සකස් කරගත යුතුව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගත යුතුව තියෙනවා. ඒ නිසාවෙන් තමයි අපි නිවන් මාර්ග දේශනා මාලාව ප්‍රත්‍යක්ෂා කියන වැඩසටහනක් බවට පරිවර්තනය කරන්නේ. නිවැරදිවම තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න ප්‍රායෝගික වැඩපිළිවෙලක් පිළිබඳව. ඉතින් අද පස්වෙනි සතියේ දෙවැනි දවස. පස්වෙනි සතිය අපි වෙන් කරේ ඉන්ද්‍රිය සංවරය ගැන සාකච්ඡා කිරීම සඳහා. ඊයේ දවසේ අපි පස්වෙනි සතියේ පළවෙනි දවසේ ඊයේ දවසේ මේ ඉන්ද්‍රිය සංවරය කිරිය කර කළ යුත්තේ ඇයි කියන එක පිළිබඳව අපිට මානසික දුක් පීඩා එන්නේ අපි ඉන්ද්‍රිය අසංවරව අපේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන දේවල් පිළිබඳව කිසිදු සැලකිල්ලක් නැතුව දකින්න දැක්ක දැක්ක දේ ඇසිච්ච ඇසිච්ච දේ ඒ ඉන්ද්‍රිය වලට අහු වෙන හැම එකක්ම ඒ වෙලාවට සැපයක් දැනෙනකොට ඇයි මට සැපයක් දැනෙන්නේ කියලා හිතෙන්නේ නැතුව ඇයි මට දුකක් දැනෙන්නේ කියලා හිතන්නේ නැතුව ඒ ඒ මොහොතේ ඒ ඒ සැපයන් විඳින්න වාසය කරනවා. ඉතින් අන්න ඒකට ඇයි ඒ කියන එක තේරුම් අරගෙන ඒක ඒක තුලින් මට අනාගතේ වෙන්නේ මොකද්ද කියලා බලලා කටයුතු කළ යුතු තියෙනවා. ඉතින් අපි ඊයේ දවසේ සාකච්ඡා වුණා සමහර වස්තු අපිට නැතුව බැරි තත්යකට පත් වෙලා තියෙනවා කියලා. ඉපදෙනකොට එහෙම නැතුව බැරි තත්ත්වයක් තිබුණේ නැහැ. ඉපදෙනකොට එහෙම නැතුව බැරි තත්ත්වයක් තිබුණේ නැහැ. ඉපදුනාට පස්සේ තමයි මේ ගැටලුව සම්පූර්ණයෙන් ආවේ අම්මව තාත්තව සහෝදරයව ඔක්කොමලා නැතිව බැරි තත්යකට පත් වුණා. නොයේකුත් දේවල් ඉපදෙනකොට නැතුව බැරුව තිබ්බ ජීවත් වීම සඳහා ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, නිවාස කියන්නේ පොඩි තැනක් තිබුණා නම් මේකෙන් ආවරණය වෙන්න සහ බෙහෙතේ විතරයි. ජීවිතයකට අත්‍යවශ්‍ය තියෙන ඒවා නමුත් අපේ පැත්තෙන් ගත්තොත් අපිට නැතුව බැරි දේවල් ගොඩාක් තියෙනවා. දරුවෝ නැතුව බෑ. එතකොට තව යාළුවෝ නැතුව බෑ. ආදරය කරන අය නැතුව බෑ. නැතුව බැරි ගොඩ දේවල් අපේ හිතේ හැදිලා. ඒකින්ද අපේ හිත හැම වෙලේම මේවා ඉල්ලනවා. ඉතින් හැම වෙලේම දෙන්න ඕනේ. ඉතින් ওই ටික අපි කතා කරා. ඒක උනේ කොහොමද කියලා. ඒකින්ද ඉන්ද්‍රිය සංවර කරගන්නය ඉන්ද්‍රිය සංවර කරගත්තේ නැත්නම් මේක තවදුරටත් අතීතයේ නැතුව බැරුව තිබ්බ දේවල් අපි දන්නවා ඒවා හින්දා අපි හොඳට දුක් විඳා වර්තමානයේ නැතුව බැරුව තියෙන දේවල් සහ අනාගතයේ අපි අතීතයේ අපි ඉන්ද්‍රිය අසංවරව වාසය කරපු හින්දා වර්තමානයේ අපිට ලොකු ගැටලු සහගත තත්යකට පත් වෙන්න වෙලා දැන් නැතුව බැරි දේවල් ගොඩාක් එකතු වෙලා වර්තමානයේ අපි ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් අනාගතයේ තව මේ ගොඩේ ගොඩක් දේවල් එකතු වෙනවා අන්නේ එකතු වෙන එක නවත්ත ගන්න වැඩපිළිවෙලක් අදිස්ථාන කරගන්න කියලා අපි කිව්වා. පන්සිල් සමාදන් වෙලා පන්සිල් සමාදන් වුණාට පස්සේ නිවසේදී දවසකට එක වතාවක් සිල් සමාදන් වුණාට පස්සේ මම ඉන්ද්‍රිය සංවරව වාසය කරනවා කියලා අදිස්ථාන කරගන්න කිව්වා. ඉන්ද්‍රිය සංවරය කිව්වහම බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් බිම බලාගෙන ඉන්න එක කියලා. ඒත් එහෙම කොහොමද ඉන්ද්‍රිය සංවරව කොහොමද වැඩ කරන්නේ? හරිද? ඉන්ද්‍රිය සංවරය කියනකොට හිතෙන්න පුළුවන් හයියෙන් ඇවිදින්නවත් හම්බෙන්නේ නැහැ. හිමින් ඇවිදින්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් ඉන්ද්‍රිය සංවරය ගැන හිමින් ඇවිදින්න බිම බලාගෙන ඉන්න එහෙම දේශනා කරලා තියෙනවද? නෑ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඒ ඒ ඉන්ද්‍රියන් වලින් ඉන්ද්‍රියන් කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස. එතකොට ඒ ඒ ඉන්ද්‍රියන් වලින් ලැබෙන අරමුණු අභිනන්දනය නොකර ඒ වාගෙන් නැවත නැවත අභිනන්දනය කරනවා කියන්නේ සතුට වෙනවා කියන එක. ඒ වාගේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් මාන්නෙන් නැවත නැවත නැවත නැවත නැවත නැවත සතුටු නොවින විදිහට තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න. ඇයි සතුටු වුණොත් මොකද වෙන්නේ? ඒවාහි ඇලෙනවා. ඇලුනොත් මොකද වෙන්නේ? ඒවා ග්‍රහණය වෙනවා. ග්‍රහණය වුණාම මොකද වෙන්නේ? නැතුව බැරි වෙනවා. කලින් නැතුව බැරි නැති ප්‍රශ්නයක් නැතුව බැරි ප්‍රශ්නයක් තිබ්බේ නැති වස්තු ටික දවසකින් මොකද වෙන්නේ? නැතුව බැරි වඩපත් පාටපත් වුණාට පස්සේ හදවත ගිනි ගන්නවා වාගේ. හරිද? කලින් ගිනි ගත්තේ නැති දේ දැන් ගිනි ගන්නවා වාගේ Tamanටම දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඉතින් හරිය අමාරු ඊට පස්සේ ජීවත් වෙන එක ඉතින් අහවල් දේ, අහවල් කෙනා, අහවල් අපි දැන් ඒ වෙලාවට හිතන්නේ ඔව් මට අහවල් දේ නැතුව බෑ. මගේ ජීවිතේ යන්නේ නැහැ නේද? මම මැරෙනවා. එහෙම කියන සමහර මම මැරෙනවා කියන සමහර අය. ඒ දන්නේ නැහැ ඒ තමන්ගේ හිත ඒ தත්ත්වෙට පත් වෙලා කියලා පත් වෙලා එක රූපයක් දිහා බලලා බලලා බලලා සතුට වෙවි බලලා බලලා බලලා එක රූපයක් නැවත නැවත නැවත නැවත දැකීම නිසාවෙන් ඒ රූපෙම නැතුව බැරි තත්යකට අපේ හිත පත් වෙනවා මම ඔකට ඊයේ අපි කිව්වේ විලිකොක්කේ අහුවෙච්ච මාළුවා වගේ කියලා ආය ගැලවෙන්න බෑ ආය මොකෝක් කරන්න බෑ ගැලවෙන්න බැරි වෙලා යනවා ඉතින් අද අපි ඒකේ ඊ අපි ප්‍රායෝගිකව මේකට යොදා ගන්න ඕන පිළිවෙලක් විදිහට කිව්වා මම ඉන්ද්‍රිය අසංවර කරගන්න සංවර කරව වාසය කරනවා අසංවර කරගන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ගන්න කියලා හැමදාම සිත සමාදන් වෙන වෙලාවේ මම කොහොම හරි ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා කියලා. ඉතින් අද දවසේ අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරගමු. මේක මොකද කරන්නේ කියලා පින්නත් මේ අපි හොඳට මේ ගැන මෙනෙහි කිරීම කරලා තියාගන්න ඕනේ. ඒ සඳහා අපේ වර්තමානයට එන්න අපි පළවෙනි දවසේම කතා කරේ ප්‍රත්‍යක්ෂාව ගැන. හරිද? මේක මතක් වෙන තත්ත්වෙටපත් වෙන්න කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩක් තියෙනවා. මේක කරලම තීරණයකට එන්න මේක වෙන්නේ නැද්ද කියලා බලන්න. කෙනෙක් ගැන අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයෙක් ගැන මට කලින් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පසුව මම ටික ටික ටික ටික මෙයා දැකලා සතුටු වෙච්ච හින්දා යාව ආශ්‍රය කරලා තව තව තව තව නොයේකුත් තෑගිව මාර්ග කරගෙන විශේෂයෙන් කෙටියෙන් කියනවා ඉතින් දැක සතුටු වෙයි නේද නැවත සතුටු වෙයි නැවත සතුටු වෙයි නැවත සතුටු වුණාට පස්සේ මටම මගේ හිත දැන් නොදැක ඉන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා හරිද දැන් ඉන්න වෙලා තියෙන සතුටෙන්ද දුකෙන්ද දුකෙන් හිතලා තියෙන්නේ හරිද? එහෙනම් වඳින්න ගිය දේවාලේ ඉහි කඩනවා කඩාගෙන කරනවා තමයි වගේ තමයි උනේ. සතුටු වෙන්න කියලා ආශ්‍රය කරා දැන් දුකෙන් ඉන්න බැරි වෙලාවක්වත් දකින්නම නැති තත්යකට මේ තැනත්තා මියදුනොත් ලොකු දුකකටපත් වෙන්න වෙනවා. ඉතින් ඕක අපි දන්නවනේ දැන්. ඔබ දන්න දෙයක්ද නැද්ද? එහෙම දෙයක් දැනගත්තා නම් අතීතයේ උනේ මේක උනේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලුවොත් අන්න අර දැක්ක පළවෙනි දවසේ ඉඳලම ඔය නැවත නැවත මෙනෙහි කරන්න නැතුව මෙනෙහි කරන්න නැතුව මෙනෙහි කරන්න නැතුව හිටියානම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. නේද? එහෙනම් හේතුවක් දැන් මට තේරෙනවා. හොඳයි. දැන් මම අහනවා තවත් අනාගතයේදී මම මම මේ සමාජයේ ඉන්නකොට මට බොහොම ලෙන්ගතුකමක් දැනෙන බොහොම කැමැත්තක් ඇති වෙන දැක්කහම සතුට උපදින කෙනෙක්ව හම්බ වෙනවා. එන්නේ සතුටු උපදින කෙනෙක් හම්බුනහම මට මතක් වෙයිද? ඉතින් දැන් ඒ තැනත්තත් හොඳට මට කතා බහ කරනවා. හරිද? අපි තමයි යාළුවෙක් කියලා. ඉතින් යාළුකමක් ගොඩ නැගෙනවා. දැන් මට ආයෙ හිතෙනවා හෙට දවසේ දකින්න තිබ්බනම් හොඳයි කියලා. අනිද්දා දවසේ දකින්න තිබ්බනම් හොඳයි කියලා. අන්න ඒ වගේ ලොකු කැමැත්තක් ඇති වෙච්ච වෙලාවක මට මතක් වෙයිද මේකෙන් මට ඉදිරියේදී ඉදිරියේදී අනිවාර්යයෙන්ම මේ අය මට නැති වෙනවා මේ බැඳීගෙනයි එන්නේ මේකෙන් මට ඉදිරියේදී අනිවාර්යයෙන්ම ලොකු දුකකටපත් වෙන්න සිද්ධ වෙනවා කියලා මතක් වෙයිද මතක් වෙයිද නැහැ එහෙනම් දැන් මේ කාරණාව දැනගත්තට ඒක මතක් වෙන්නේ නැති හින්දා ආයසරයක් අමාරු වෙනවද නැද්ද? ආයසරයක් ආයසරය තව ගොඩේ අපිට එකතු වෙනවා. දැන් මම මේ කතා කරන්නේ දෙන්නෙක් අතර ඇති වෙන මේ ඔය කියන මේ ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක් අතර ඇති වෙන ආදරයක් ගැන විතරක් නෙවෙයි. හරිද? බැඳීමක් සහිත යාළුකමක් වෙන්න පුළුවන්. දෙමව්පිය දූදරු සම්බන්ධයක් වෙන්න පුළුවන්. හරිද? ඒ හැම දෙයකදීම තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නම තමයි. මොකද ඔය අම්මලාට ඔච්චරම දරුණු දරු සෙනෙහසක් එන්නේ. හරිද? මං අහනවා. දරු සෙනෙහස කියන එක තමන්ව රිද්දවනවා. දරුවන් කෙරෙහි අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් මේ යුතුයකම් ටික ඔක්කොම කරලා රිදෙන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. කෝකද හොඳ? පළවෙනි එකද දෙවෙනි එකද? දෙවෙනි එක තමයි හොඳ. නේද? රිදි රිදී ඉතින් රිදි රිදී යුතුයකම් කරන එකද හොඳ? නැත්නම් රිදෙන්න නැතුවම කරන එකද? එහෙනම් මොකද මේ වෙන්නේ කියලා බලා ගන්න ඕනේ. හරිද? අපිට මේක හොඳට හොයාගන්න පුළුවන්. අම්මෙක් තාත්තෙක් දෙන්නේ තරුණ යුවලක් දරුවෙක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මාසයක් දෙකක් තුනක් එහෙම දරුවෙක්ව බලාපොරොත්තු වෙමින් ඉන්නකොට මෙන්න පිළිසිඳ ගත්තා කියලා දැනගන්නවා. දැනගන්න දවසේ ඉඳලා මොකද අම්මගේ තාත්තගේ මානසිකත්වය? මේ සතුටුයි කියන්නේ කොහොමද වෙනම ලෝකෙක ඉන්නවා වගේ. හැම වෙලේම මෙනෙහි කරන්නේ මොකද්ද? කොයි වෙලාවෙද අපේ ළඟටමයි එදා ඉඳන්ම ආය මොනවද මේ මගේමයි අපේ ළඟටමයි ආවේ අපේම කෙනෙක් නේද මගේම මගේම මගේම කෙනෙක් මොකද මගේ ශරීරය ඇතුළෙන්මයි හැදෙන්නේ තාත්තා කියන මගේ ලේ වලින්මයි හැදෙන්නේ නේද එතකොට මගේ ශරීරය තුල හැදෙන බාහිර දෙයක් කියලා හිතෙන්නම හිතෙන්නෙම නැහැ. හරි. ඒක මට අයිති මගේ ලේ වලින් හැදෙනවා කියලා එකක් නැහැ කියලා තාත්තා දන්නේ නැහැ. ඒක එහෙම එකක් වෙන එක නෙවෙයි. එතකොට අන්න ඒ නොවන දේවල් පිළිබඳව මගේම මගේම මගේම කියලා මෙනෙහි කරපු හින්දා මොකද වෙන්නේ? ඉවරක් නැතුව මෙනෙහි කරනවා දකින්න කම්ම නේද? තව මොහොතකින් තව මොහොතකින් කියලා දවස් 280 ගාණක් මෙනෙහි කරනවා දකින්න. හ්ම් එතකොට ලේසි ආසාවක් ඇති වෙන්නේ. ලේසි වැඳීමක් ඇති වෙන්නේ. ඔය අතර වාර්ධියම සමහර දරුණු නැති වෙලා යනවා. සමහර උත්පත්තියට ලබන්න ගිහිලා නැති වෙලා යනවා. නේද? සමහර දරුවෝ උත්පත්තිය ලබන්න ගිහිලා හම්බලා නැති වෙලා යනවා. ඉතින් ඔය වගේ ඔය වගේ තත්ත්වයක් තියෙන මේ ලෝකේ මගේම මගේම කියලා ගන්න පුළුවන්ද? බෑ. ඉතින් ඔන්න ඔය වෙලාවෙ ඉඳන් ඊට පස්සේ මේ දරුවෝ සිඟිත්තාගේ මූණ දැක්ක වෙලාවෙ ඉඳන් මොකද? හරි. දැන් ඊටත් වැඩිය වැඩේ තියෙන දැන් ඕකත් එක්ක පෙරලි පෙරලි සතුට වෙනවා. හ්ම්. එන්න ඒ සතුට වීම තමයි අපි ඔය තද බල ඇට ඇට මිදුළු දක්වාම ගිය බැඳීමකට පත් වෙන්නේ. හරිද? ඉතින් මොකද කරන්න ඕනේ? මේවා අයින් කරන එක ලේසි නෑ කියන්නේ ඒකයි වැඩියෙන්ම ඔය ඔය 아무තු එකක් නෙමෙයි. ඔක මේ ඕක මේ දෙයියන්ගෙන් දුන්න එකක්, අද්භූතව දුන්න එකක් නෙමෙයි. මම නිකන් අහන්නම් අපේ දෙමව්පියන්ගේ පිළිසඳ ගත්තා කියලා දැනගත්ත දවසේ ඉඳලා මේ ලෝකේ වැඩියෙන්ම ආදරෙන් මෙනෙහි කරලා තියෙන්නේ කවුරු ගැනද? දරුවෝ ගැන. නේද? වැඩියෙන්ම දැක සතුටු වීම පිළිබඳ ආසාවන් තියාගෙන ඉඳලා තියෙන්නේ දරුවෝ ගැන දෙමව්පියෝ. එහෙනම් දවසින් දවස මොකද උනේ? ලෙඩේ හොඳටම වැඩි වුණා. නේද? ලෙඩේ හොඳටම වැඩි වුණා. අනිත් එක ඊළඟට බිහි වෙච්ච දවසේ ඉඳලා අකීකරු වයස එන කුරුම කොහොමද ඉන්නේ? ඇඟේ ඇතුළේ ඇතුළේ ඉන්නේ. නේද? නැතුව බෑ වගේ හැම වෙලෙම ළඟට එනවා හැම වෙලෙම එල්ලෙනවා හැම වෙලෙම කරේ කරේ නගිනවා මූණ සිප ගන්නවා හැපි හැපි ඉන්නවා ළඟින් නිදා ගන්නවා එතකොට මොකද වෙන්නේ? හරි තමයි. සසරම යන්න හේතු වෙන දෙයක් තමයි මේ වෙන්නේ. ඉතින් මේ මේවත් මේ සියලු දේට මුහුණ දෙන්න පුළුවන් අවබෝධයෙන් හරිද අවබෝධයෙන් කියන්නේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා යම් කිසි කෙනෙකුට අදහසක් තියෙනවා කොයි මොහොතක හරි මේක නැති වෙන්න පුළුවන් නැති වේවා නැති වේවා කියලා හිතන්න කියලා කියන්නේ නෑ නැති වෙන්න පුළුවන් නේද නැති වෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා මේක මගේ වස්තුවක් නෙවෙයි මේක මට අයිති වස්තුවක් නෙවෙයි මේක මට අයිති කරගන්න බෑ මට අයිති කරගන්න පුළුවන් නම් මම මොකද කරන්න ඕන? ලෝකේ ඉන්න ලස්සනම නළු වගේ විදිහට මුණ හදන්න ඕනේ. මට අයිති කරන්න පුළුවන්. නැත්නම් ලස්සනම නිලියගේ විදිහට ඇඟ හදන්න ඕනේ. අනිවාර්යයෙන්ම නේද? මේ දෙවෙනි වතාවේ මට ඕනේ පිරිමි ළමයෙක් කියලා තීරණයක් ගන්න ඕනේ. නේද? එහෙනම් මගේ නම් එහෙම කරන්න පුළුවන්ද? මගේ නම් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? එහෙම කරන්න බෑ. එන දේ බාර ගන්න වෙලාද නැද්ද? ලැබෙන දේ බාර ගන්න වෙලා. පිරිමි ළමයෙක් නම් හරි කළු නම් හරි සුදු නම් හරි මේ සමහර ලාවට කොහොම දෙන්නේ? අංග විකල වෙනවා. නේද? අතපය දිගාරින් දරු වෙනවා. මොනව කරන්නද? බාර ගන්න ඇති. නේද? මගේ නම් ඒ වගේ ඒවා වෙයිද? නෑ. එතනින්ම අන්න ඒ වගේ ධර්ම අවබෝධය තියන අය පින්වත් මේ ඔන්න ඔය විදිහට දැක සතුටු වෙන්නේ නැති වෙන්න වැඩ පිළිවෙල හදා ගන්නවා. මෙනෙහි කර කර සතුටු වෙන්නේ නැති වෙන්න නේද? ඇලෙන්නේ නැති වෙන්න වැඩ පිළිවෙල හදා ගන්නවා. අන්න ඒ වැඩ පිළිවෙල හදාගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ ජීවිතේ ගොඩාක් වරද්ද ගන්නවා. අන්තිම කාලේ මූණ එල්ලගෙනමයි ඉන්නේ. මොකද කියන්නේ? පුතාලගෙන් දුවලගෙන් අහලා බලමු අපි ආච්චිලා සීයලා වැඩිපුර ඉන්නේ hina වේද මූණ එල්ලගෙන. නේද? වැඩිපුර ඉන්නේ වැඩිපුර ඉන්නේ මූණ එල්ලගෙන. ඇයි? ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ වෙනස් වෙලා කට්ටිය දුවලා වෙනස් වෙලා පුතාලා වෙනස් වෙලා නේද බලාපොරොත්තු වෙච්ච දේ නෑ ඉතින් ලොකු දුකකින් ඉඳ සිද්ධ වෙලා ලොකු දුකකින් ඉඳ සිද්ධ වෙලා තියෙනවා එන්නේ ඒ தත්ත්වයටපත් වෙන්නේ නැහැ අපි මුල ඉඳන් මේ අවබෝධයෙන් වාසය කරනවා දැන් වෙච්ච දේ වුණා දැන් වෙච්ච දේවල් අහකට ගන්නද දැන් මොකද කරන්න ඕනේ අලුත් දේවල් වෙන්නේ නැති විදිහට හදා ගන්න ඕනේ. දරුවන්ට දරුවන්ව ගැන ලොකු බැඳීමක් ඇති කරගෙන ඉන්දිය අසංවරව වාසය කරලා ඉන්දිය අසංවර කියනකොටම අපිට අදහසක් එනවා සමහරවිට නරක වැඩ කියලා. නෑ නෑ ඉන්දිය අසංවරය කියන්නේ ඔන්න නේද? ඔන්න අසංවර කියන්නේ නිකන් අසංවර වෙලා ඉන්න එක නෙවෙයි. ඒක ලොකු අසංවරකමක්. නමුත් ඉන්ද්‍රිය අසංවර කියන එකේදී දැක අසා විඳ සතුටු වීම ඉන්ද්‍රිය සංවරයයි. හරි? දැක අසා විඳ අරක අරක කාය අසංවරය. වචන වලින් වැරදි කිරීම වාග් අසංවරය. නේද? එහෙනම් මේක මානසික අසංවරය. හරිද? එහෙනම් මේක සිද්ධ නොවිය යුතු දෙයක්. මේක සිද්ධ වෙලා ලෝභ දේශ මොහ වැඩි වෙනකොට අපි ලොකු ගැටලු සාගත තත්ත්වයන් වලට පත් වෙන හින්දා මේ தත්ත්වයටපත් නොවි වාසය කරන්න ඕනේ නිවැරදි මෙනෙහි කිරීම සිද්ධ කරමින් එහෙනම් නිවැරදි මෙනෙහි කිරීම දැනගන්න ඕනේ හරි කයවල වල ඇත්ත ස්වභාවය දැනගන්න ඕනේ වේදනාවේ ඇත්ත ස්වභාවය දැනගන්න ඕනේ සිතේ ඇත්ත ස්වභාවය දැනගන්න ඕනේ සිතවිලි වල ඇත්ත ස්වභාවය දැනගන්න ඕනේ මට ඕන විදිහට නෙවෙයි මේකක්වත් වෙන්නේ එහෙනම් අනුන්ගේ ශරීරවත් අනුන්ගේ සිතවත් මට ඕන තැනට ගන්නේ උත්සාහ කරලා වැඩක් නැහැ. ඇයි උත්සාහ කරලා වැඩක් නැත්තේ? ඒවා එහෙම ගන්න බැරි හින්දා. ඒකට මේක දැනගෙන මේක අපේ හිතෙන් නිබඳව නැగిලා වෙන විදිහට මෙනෙහි කරගන්න ඕනේ. එහෙම වුණාම ඔන්න අපි කියනවා ඉන්ද්‍රිය සංවර වාසය කරා කියලා. නැත්තම් වෙන්නේ මේ ලෝකේ තියෙන වෙලාවට ඒවට බැඳෙන එක. දැන් මේ ඉන්ද්‍රිය සංවර වීම යමක් දැක කොච්චර ඉක්මනට සිද්ධ වෙන්නේ යුතුද කියලත් අපි බලා ගන්න ඕනේ. ඉතින් අපි ප්‍රායෝගිකව මේ දේවල් सिद्ध කරන්න ඕනේ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන අපේ හිතෙන් ඉන්ද්‍රිය සංවරය ඇති වෙන සිතුවිලි ඇති කරගන්න ඕනේ. හරිද? අපේ සිතෙන් ඉන්ද්‍රිය සංවරය ඇති කරන සිතුවිලි ඇති කරගන්න ඕනේ. මේකට මොකද්ද කරන්නේ? ඉන්ද්‍රිය සංවරය නොවුන හින්දා සිද්ධ වෙච්ච වැරද්ද පිළිබඳව මට වෙච්ච හැබැද්දිය පිළිබඳව මම එක එක එක එක සිද්ධි අරගෙන අතීත සිද්ධි අරගෙන මෙනෙහි කරනවා. හරිද? ඒ මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මට මේ සිද්ධි වෙනදාට වැඩිය විනිවිද පේන්න පටන් ගන්නවා. අපි ඊයේත් මතක් කරා විනිවිද පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ආ මේකින්ද තමයි මේක උනේ. මේකින්ද තමයි මේක උනේ කියලා. මෙන්න මේකින්ද තමයි මම මහා හිතෙන් දුක් විඳින කෙනෙක් බවට පත් උනේ. අම්මා කෙනෙකුත් මතක් කරනවා ඒ විදිහටම පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා දරුවා ගැන මෙහෙම මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ආසාවෙන් ඒක තමයි මට මේ දැන් මේකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙන්නේ කියලා ඒ සිද්ධි වලට ඉන්ද්‍රිය සංවරය අසංවරය හේතු වෙච්ච විදිහ විමස විමසා විමස විමසා විමස විමසා මොකද කරන්නේ ප්‍රත්‍යවේක්ෂා කරනවා අපි දැන් ප්‍රත්‍යවේක්ෂාව කියන එක දන්නවා මොකද්ද කියලා අන්න එහෙම ප්‍රත්‍යවේක්ෂා කරපුවාම නැවත නැවත විමස විමස වර්තමානයේ ඒ වගේ දෙයක් ආපුවම මට එකපාරට මොකද වෙන්නේ? ඒකට අදාළ සංඥාවක් එන්න පටන් ගන්නවා. ඒකට අදාළ සංඥාවක් එන්න පටන් ගන්නවා. වර්තමානයේත් මට යම් රූපයක් දැකලා දකින්න හදනකොට දැකලා සතුටක් ඉපදෙනවා. ඉපදිලා ආය හැල්ල බලනවා. ආය හැල්ල බලනවා. එහෙම හැල්ල බලන් හිතෙනකොටම තේරෙනවා ගේ තියාගන්න තමයි හදන්නේ. කියලා අදහස එනවා. හරි. එන්න ඒ එන විදිහට මගේ හිත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර සකස් කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ ගානට එන විදිහට සකස් කරගන්න ඕනේ. හරි? මේක කොච්චර වේගකින් සිද්ධ වෙන්න ඕනද කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඇහෙන් රූපයක් දැකලා ওই විදිහට මනාපයක් අමනාපයක් ඉපදුනොත් ඒ මනාපය අමනාපය අයින් කරගන්න ඕනේ මේ කෝලාරිකයි මේක සංකතයි මේක පටිච්චසමුප්පන්නයි කියලා මේ ඇතිවෙච්ච මනාපය තමන්ගේ හිතේ ඇතිවෙච්ච මනාපය අමනාපය හේතු නිසා සකස් වුණ එකක්. ඒක ඇත්තටම මේ හේතු නැති වුණොත් නැති වෙනවා කියන අදහසක් තමන්ගේ අතුලාන්තයට එන්න ඕනේ. ඇතුලාන්තයට ඇවිල්ලා අර මනාප යමනාපය අයින් වෙන්න ඕන මේක කොච්චර ඉක්මනට වෙන්න ඕනද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නත් මේ කොච්චර ඉක්මනට මේක සිද්ධ වෙන්නද කියලා ඇහෙන් රූපයක් දැකලා නම් ඇසිපිය හෙලන වෙලාවට වඩා වේගෙන් මේ මනාපය යමනාපය අයින් වෙන්න ඕනේ කියලා හරි කනට ශබ්දයක් ඇහෙනවා නම් ඇසුරු සනකට වැඩිය වේගෙන් මේ මනාපය අමනාපය අයින් වෙන්න ඕනේ කියලා. නාසයට ගන්ධයක් දැනලා මනාපයක් අමනාපයක් ඇති වෙනකොට නෙළුම් පතක් උඩට වතුර ටිකක් වැටුනහම වගේ මේක මේක ඒකේ රැඳෙන්නේ නැතුව අයින් වෙනවා වගේ අයින් වෙන්න ඕනේ කියලා. හරි. දිවට රසයක් දැනෙලා මනාපයක් අමනාපයක් ඇති වුනහම දිවාග තියෙන කෙල පිටක් එළියට දාන්න යන වෙලාවකට වැඩිය වේගෙන් මේ මනාපය මනාපය අයින් වෙන්න ඕනේ. ඊළඟට ශරීරයට පහසක් ලබා මනාපයක් මනාපයක් ඇති වුණාද මෙහෙම මෙහෙම නවපුවතක් දිගාරිනවා වගේ වේගයකින් ඊට වැඩි ඊට වඩා අඩු කාලයකදී මේ මනාපය මනාපය අයින් වෙන්න ඕනේ. එතකොට මනසට යම් කිසි දෙයක් දැනিলা ආදරයක් ආදී මනාපයක් අමනාපයක් ඇති වුණොත් ඒක අයින් කරන්න ඕන කියනවා රත් වෙච්ච කබලකට ගිනියම් වෙච්ච කබලකට වතුර බින්දුවක් දැම්ම ඒක වාෂ්ප වෙලා යන්නේ. අන්න ඒ වගේ වේගයකින් මේක අයින් කරගන්න කියන්න ඕනේ. මේක අයින් කරගන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේ මනාප අමනාප ඇති වෙලා සතුට ඇති වෙනවනේ ඒක නෙවෙන්නේ. නේද? එහෙනම් එහෙම එකක් ඇති වෙනකොට ඔන්න ඔය විදිහට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේ කාරණා ටික තියෙන්නේ. මේක කරන්න පුළුවන්ද? මේක කරන්න පුළුවන්ද? ඇහැට රූපයක් දැක සතුටක් ඇති වෙනවා. ඇසිපිය හෙළන වේගයට වඩා වේගයකින් ඒ ඇති වෙච්ච සතුට අයින් කරන්න පුළුවන්ද? ඒක කවදාකවත් පුළුවන් වේද? ඇයි? මං හිතනවා ආ මේ කෝලාරිකයි මේක සංකතයි කියලා හිතනකොට මේ ඇසිපිය හෙළන වෙලාව විහිලනවා. නේද? ඒ කියන්නේ අපිට මේක කවදාකවත් කරන්න බැරි දෙයක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. හැබැයි අපිට විශ්වාසයක් තියෙනවා කරන්න බැරි දෙයක් නෙවෙයි වෙන්න ඇති කියලා. නමුත් අපිට තේරෙනවා මේක කරන්න බෑ කියලා. හරි මේක කරන්න බෑ කියලා තේරෙනවා කරන්න බැරි දෙයක් නෙවෙයි වෙන්න ඇති කියලා හිතෙනවා. නමුත් අපිට තේරෙනවා මේක කරන්න බෑ කියලා. එහෙනම් එහෙම වෙන්න බෑ. හරි. මොනවා හරි දෙයක් දැක්කහම අපි ඇසිපිය හෙළන වේගයකින් ප්‍රතිචාර දක්වනවා තේරිලා නැද්ද? මම දැන් මං ඉන්නවා හොඳට. මේ පැත්තෙන් ඉන්නවා මේ පැත්තෙන් මම මෙහෙම ඉන්නකොට හොඳ සිතුවිලි වලින් මගේ මම මෙහෙම කරලා හැල්ල බලනකොට තරහකාරයෙක් දකිනවා. මේ බලනකොට තරහකාරයෙක් දකිනවා. මේ තරහකාරයා දකින ෂණයේ මට ඇසිපිය හෙළන වේගයකට වඩා වැඩි වේගයකින් තරහ එනවද නැද්ද? තරහ කියන වචනේ තරහත් එක්කෙන වචන නෙවෙයි. මේ අස්සය මොකටද මෙතන ඉන්නේ කියලා එහෙම වචන නෙවෙයි. හරිද? තරහ කියන හැඟීම. නේද? තරහ කියන හැඟීම මම මෙහෙම බලනකොටම එනවද නැද්ද? එනවා. නේද? එහෙනම් එහෙනම් උන් තේරුම් ගන්න ඕනේ එහෙනම් මට ඇසිපිය හැරෙන වේගයකට වඩා වැඩි හැඟීමක් තමයි නේද ඇසුරු සැනකට වඩා වේගයකින් කනට වරුණක් ආවම හැඟීමක් නම් එනවා. නේද? එහෙනම් අන්නර මනාපය අමනාපය අපේ අතුලාත්තේ ඇති වෙන මනාපය අමනාපය ඉවත් කරගත යුත්තේ මේක හේතු නිසා සකස් වෙන දෙයක් කියලා හැඟීමක් ජනිත කර ගැනීමෙන් හැඟීමක් ජනිත කර ගැනීමෙන් මේ හැඟීම ජනිත කරගන්නවා කියන එක අපේ තරම් අමාරු දෙයක් නෙවෙයි තේරුම් ගන්න. ඇයි මං එහෙම කියන්නේ තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි කියලා? ගිනි ගොඩක් දකින්නකොටම මෙන්න මේ හේතුව හින්දා මේ ගිනි ඇවිලෙන්නේ කියලා අපිට තේරෙනවද නැද්ද? තේරිලා මං කියනවාද හිතෙන් කියනවාද? අර රොඩු හින්දා අන්නර කොළ හින්දා තමයි ගිනි ඇවිලෙන්නේ කියලා කියනවද? නෑ එහෙම කියන්නේ නෑ මං කියන්නේ මං කියන්නේ හැබැයි මට දැනෙනවද නැද්ද? ඒක දැනෙනවා. කියන්නේ නෑ දැනෙනවා නේද? කියන්නේ නැහැ දැනෙනවා. අන්න ඒ දැනීම තමයි එහෙනම් මෙතනත් කියන්නේ. මේක හේතු නිසා හටගත්ත මනාපයක් අමනාපයක් මිසක්කා ඒ වස්තුව නිසා නෙවෙයි මේක මගේ ඇතුළාන්තේ ඇති වෙච්ච මනාපයක් අමනාපයක් ඒක හේතු නිසා සකස් වෙච්ච එකක් කියලා ඒ මනාපය අමනාපය ඒක සංකතයි ඒක ඕලාරිකයි ඒක පටිච්ච සමුප්පන්නයි කියන හැඟීමෙන් තමයි ඒක අයින් කරන්න වෙන්නේ. හරිද? උදාහරණයක් කිව්වොත් තව අපිව තේරෙන විදිහකින් කියමු. තණ්හාව ඉබේද හටගන්නේ හේතුව තියෙනවා. හේතුව. යම් කෑමක් දැක්කහම මට හිතේ අමාරුවක් ඇති වෙනවා නම් කණ්ඩෝනේ කියලා. හරි දැන් ඒක නෑ ෂෝකේස් එකක තියෙන කෑමක් දැකලා කඩේක ලොකු ආසාවක් ඇති වෙනවා අන්න බලන්න ආසාවක් ඇති වුණා අන්න ඒකින්ද නේද දුකක් ඇති වෙන්නේ දැන් කා ගන්න බැහැ නම් දුකයි එහෙනම් දුකට ඒකට හේතුව මොකද්ද ඒ කෑම කෙරෙහි තියෙන ආ තෘෂ්ණාව ඇත්තටම කෑමක් දැක්කහම දැන් අපි කියවන තෘෂ්ණාව කියලා කෑමක් දැක්කහම Tamanට හිත රිදෙනකොට නිකන් කණ්ඩ මොන කියලා හිතෙනකොට නොකා ඉන්න බෑ වගේ ඒ පැත්තට නිකන් ඇදිලා යන්න යනකොට එක සැරයක් හරි මතක් වෙනවා තෘෂ්ණාව කියලා එහෙනම් දැන් කිව්වේ නේද? අන් වැඩි. එහෙනම් අපිට මතක් වෙන්නේ මේ ඇති වෙන පීඩනය අයින් කරන්න අන්නර කන්න ඕනේ කියලා. කෑවොත් තමයි ඔක්කොම හරි කියලා. නමුත් Tamanට මතක් වෙන්නේ මේක Tamanගේ තුල තියෙන හේතුව තෘෂ්ණාවයි කියලා. අන්න එහෙම හේතුව දැනෙන්නේ නෑ හැඟීමක් විදිහට. අන්න ඒක තමයි පුහුණු කරන්න ඕනේ. හේතුව දැනෙන විදිහට පුහුණු කරන්න ඕනේ. එහෙනම් ඕලාරිකයි සංකතයි පටිච්චසම්පන්න බව පුරුදු කරන්න ඕනේ. ඒක පුරුදු කරපුවාම ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්කම තියෙන. ඇත්තටම කියනවා නම් ඉන්ද්‍රිය සංවර කරනවා නෙවෙයි එතකොට ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට මගේ මනස සකස් කරනවා. ඉන්ද්‍රිය සංවර කෙරෙන විදිහට මගේ මනස සකස් කරන්න ඕනේ. කවදා හරි නිවන් දකින්න නම් හරිද? කවදා හරි නිවන් දකින්න නම් අන්න එහෙම සකස් කරන්න ඕනේ. නැත්තම් කවදාක්වත් අපි ඔය නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කර කර එක එක වතාවට දකින්නෙම නෑ බය වෙන්න දෙයක් නෑ. හරිද? දකින්නෙම නෑ. දකින්න හම්බෙන්නෙම නෑ. ඉතින් ඒකින් දා අපි මේ தත්ත්වයටපත් වෙන්න අවශ්‍ය කරන මානසිකාර සකස් කරගන්න ඕනේ. නැත්තම් අපේ ජීවිතයේ කවදාක්වත් සැනසීමකටපත් වෙන්නේ නැහැ. අන්නේ සැනසීම සකස් කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ප්‍රායෝගිකව කරන්න. ඉතින් මේකට මොකද කරන්නේ? මෙහෙම කරන්නේ කොහොමද? අපිට යම්කිසි දෙයක් හින්දා හානියක් වෙන බව ඒ මොහොතේම දැනන විදිහට හිත සකස් කරගන්න ඕනේ. ඉතින් මේක කරන්ඩ මේ සඳහා අපිට ලොකු කැමැත්තක් ඇති වෙන්න ඕන මූලිකවම ඒ කැමැත්ත ඇති වෙන්න නම් ඉන්ද්‍රිය සංවර කරගැනීමේ ආනිසංශයත් ඉන්ද්‍රිය අසංවරව තබා ගැනීමේ ආදීනවත් හරියට මෙනෙහි කරන්න ඕනේ. හරිද? හරි. දැන් මේක මෙනෙහි කරද්දී අපි භාවිතා කළ හැකි තව ඊයේ දවසේත් අපි කතා කරා භාවිතා කළ හැකි තව දේවල් ටිකක් පොඩ්ඩක් කතා කරන්න මේ බලන්න. අපි හිතමු පාරේ එනකොට හරකෙක් හම්බුණා මට. හරි. මේ හරකා කවදා හරි සසර මිනිස්සෙක් වෙලා ඉපදිලා නැතුව ඇද්ද? අනිවාර්යෙන් ඉපදිලා ඇති නේද? බණ අහලත් නැතුව ඇද්ද? බණත් අහන්න ඇති නේද? ඇයි දැන්නේ හරකෙක් උනේ? ආවගේ අනිත් පැත්ත කියන්නේ ඒ කියන්නේ මිනිස්සෙකුත් වෙලා ඉපදිලා බණත් අහපු කට්ටිය හරක් වෙනවා. නේද? ඒ කියන්නේ මිනිස්සෙකුත් වෙලා ඉපදිලා බණත් අහපු කට්ටිය හරකෙක් වෙලා ඉපදිලා තියෙනවා. නේද? එහෙනම් එහෙම අය හරකෙක් වෙලා උපදින්න තියෙන ඉඩ කඩ තියෙනවද නැද්ද? එහෙනම් එහෙම ඉඩ කඩකුත් අපිටත් තියෙනවා. අපිත් මේ මිනිස්සෙකුත් වෙලා බණත් ඇයි එහෙම වුනේ? අනේ නේද? කාය වාග් මනෝ සංවරයෙන් යුක්ත නැති කෙනෙක් වෙලා නේද බණ ඇහුවට සංවර වෙලා නැහැ. එහෙනම් ඉන්ද්‍රිය අසංවරව වාසය කරන කෙනෙක් දැන් ඔය කියන தත්තරත් වැඩි හපන් වෙනවා කාය කර්ම වාක් කර්ම වලට ඕක වර්ධනය වෙනවා. වැරදි කයෙන් කරන ක්‍රියා ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර. ඊළඟට වචනේ මුසාවාද පිසුනාවාද සම්ප්‍රප්පලාප. මේ විදිහට මේ දේවල් වලට පවාපත් වෙන්නේ මේ ඉන්ද්‍රිය වලට ඉඩ දුන්න හින්දා. ඒක අපි ඊයේත් කතා කරා උපාදාන වෙලා වෙලා වෙලා අන්තිමට මොකද වෙන්නේ? දරන්නව බැරි තරම් නේද? අකුසල වේගයන් ඇති වෙනවා. අන්නේ අකුසල වේගයන් තරන්නම් බැරි තරම් අකුසල වේගයන් ඇති වුණාට පස්සේ ප්‍රාණඝාත අදත්තාදාන ආදී සිද්ධ වෙනවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ හරකා මේ தත්ත්වයටපත් උනේ එයා පිළිවෙතට ආවේ බුදුහාමුදුරුවරුන්ගෙන් මහරහතන් වහන්සේලාගෙන් ස්වාමීන් වහන්සේලාගෙන් හෝ බණ අහලා ඇති මේ தත්ත්වයට ආවේ එයා ඒවා පිළිපැද්දේ නැති නිසා එහෙනම් මටත් ඒ ටික තමයි මටත් ඒ ටික තමයි ඔක්කොම වැරදි සිද්ධ වෙන ඒ වාගේ ප්‍රබලම කාරණාව මෙන්න මේ අසංවර ස්වභාවය එහෙනම් අපි වැඩ පිළිවෙල සකස් කරන්න ඕනේ. නිවසේදී අපි මේවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර එක එක සිද්ධි අරගෙන මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කර කර මෙනෙහි කර කර අන්න අර හැඟීම උපදිනවාද කියලා පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස බලන්න ඕනේ. මොනවද කියලා බලන්න මතක තියාගන්න ඒහාය අපි දැන් මතක තියාගන්න ඕන කාරණාව. ඇහැට රූපයක් දැක්කොත් කොච්චර ඉක්මනට ඒ ආසාවන් අයින් කරන්න ඕනද? ඇසිපිය හෙලන මොහොතක් දැන් ඇහැටම සම්බන්ධ විදිහට තමයි මේ උදාහරණ ටික තියෙන්නේ. ඇසිපිය හෙලන වෙලාවකට වැඩි වේගෙන් අයි කරන කනට නම් ඇසුරු සන හරිද එතකොට නාසයට නම් නෙළුම් කොලයකට ඇද කරපු ඇල කරපු නෙළුම් කොලයකට වතුර දැම්මා දිවට නම් දිවාගේ තියෙන කැළපිඩක් තරම් ඒ කියන්නේ දිවාග නිරෝගී පුද්ගලයා දිවාග තියෙන කැළපිඩක් ඉවත් කරනවා තරම් පොඩි වෙලාවක ශරීරයට නම් වත් කරපු කතා දිගායනවා වගේ තාම පොඩි වෙලාවක. ඊළඟට මනසට නම් රත් වෙච්ච, ගිනියම් වෙච්ච යකඩයකට වතුර ටිකක් දානකොට ඒක තිරිස් කාලා පාස්ලා යන තරම්ම පොඩි වෙලාවක තමයි ඒක මේ අයින් කරගන්න ඕනේ. ඉතින් එතෙන්ට පුහුණු කරන්න ඕනේ. හරිද? ඇත්තටම කියන්න බලන්න සමහර අමනාපකම් දැන් මොන අපි කරනවා ප්‍රායෝගික දැනකට සමහර අමනාපකම් කොච්චර කල්ද දැන් දැන් කොච්චර කල්ද? අමනක අමනාපකම් තියාගැනීමේ ලොකුම පාඩුව කාටද? ඇයි? ඒක තමන්ව පිච්චෙනවා. හරිද? අනිත් එක මරණාසන්න මොහොතේදී මතක් වුණා ලොකු ගැටලුවක් වෙනවා. තමන්ගේ මරණාසන්න මොහොතේදී මේ මන අමනාපකම් මතක් වුණොත් ඒ ඒ අමනාපකමට දැඩි තරහක් ගියොත් එහෙම මරණාසන්න මොහොතේදී දේශමූල චරිතයක් වෙලා උත්පත්ති ලබන. හරි. ඒක ලොකු ගැටුකාරී තත්යකට පත් වෙනවා. එහෙනම් මම වේගෙන් මේව අයින් කරගන්න ඕනේ. නේද? වේගෙන් අයින් කරගන්න ඕනේ. දැන් මොකද කරන්න ඕන? ඔය විදිහට මෙනෙහි කර කර මට දැන් අවුරුදු දෙකක විතර අමනාපකමක් තියෙනවා. හරිද? සමහර අයට අවුරුදු 10ක 15ක හරි. එහෙම ඇත්තටම එහෙම අමනාපකමක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරේ සත්වෙච්ච යකඩයකට ගිනියම් වෙච්ච යකඩයකට වතුර ටිකක් දානකො වෙලාවේ යමනාපකම නැති කරගන්න කියලා. මනාපකම නැති කරගන්න කියලා. හරිද? මේ දෙකම අපිව පුච්චන හින්දා. මට දැන් අමනාපකමක් තියෙනවා අවුරුදු ගාණක්. එහෙනම් මං අහනවා අඩුම ගානේ අවුරුදු ගාණක් මං අමනාපකම තියාගෙන ඉන්නවා නම් මං බුදුහාමරගේ ධර්මයෙන් මොකද තරන්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙම කරනකොට අයින් කරන්න කියලා. මන්ද අවුරුදු ගානක්. නේද? මම දැන් අවුරුදු ගානක්. එහෙනම් මම මේ බොරු බන මම මේ බොරු මගේ බොරු වැඩ මේවා මම යනවා හැබැයි අවුරුදු ගානක් අමනාප තියාගෙන බලන්න ඕනේ හැම පොයේටම සීල් ගන්න ගිහිල්ලත් කතා කරන්නේ ඔයා මනාපකම ගැන තමයි වැඩිපුර නේද ආරයෙන් පැන්නා මෙහෙන් පැන්නා කියලා ඔන්න පටන් ගන්නවා එහෙනම් දැන් මම මම ප්‍රායෝගික දෙයක් කියන්නේ හොඳට බලන්න ඕනේ. තමන්ගේ ජීවිතය දිහා හැරිලා බලන්න. ඇත්තටම මට අමනාපකම් තියෙනවා. මගේ හිතේ අමනාපකම් අයින් කරන්න කැමති කැමති නෑ. නේද? මොකටද මම වාල්දු වෙන්නේ? එහෙමයි. නේද? අමනාපකම් නෑ බාල්දු වීමක් වෙන්නේ නෑ අමනාපකම් අයින් කරලා කතා නොකරින්න ඕන. ඕක මහා වංචාකාරී විදිහට ගන්නවම කිව්ව ගම. කවුරු හරි අරට කියනවා පාරා ආමනාපෙන් නේද ඉන්නේ. නෑ නෑ මම කතා කරන්නේ. හැබැයි කතා කරන්න නැතුව ඉන්නේ මාගේ ඇති ආමනාපකමක් නෑ. නේද? මං කිව්වේ ආමනාපකම් අයින් කරලා කතා නැක් කර ඉන්න ඕන නම් කියලා. හැබැයි ආමනාපකම් අයින් කරන අයින් වුණා නම් මොකද වෙන්නේ? කතා කරන්න පුළුවන් තත්යකට පත් වෙනවා. හරිද? එහෙනම් තාමත් ගැටීම් සහිතව කතා නොකර ඉන්නවා නම් එතන ආමනාපකම තියෙනවා. එහෙනම් ඔන්න අපි අදිස්ථානයක් ගන්න යන්නේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ මේ දවස් දෙකේම කතා කරපු ඒවා එකතු කරලා මම කියවනේ ප්‍රායෝගික වෙන්න ඕනේ කියලා නේද වැඩිම දිගම අමනාපකම හොයලා අයින් කරන්න ඉස්සෙල්ලා <laughs> දිගම අමනාපකම හොයන්න දැන් අවුරුදු ගාණක් අමනාපකම තියනවාද කියලා බලලා යමනාපකම් බල බල බල බල ඒක අයින් කරන්න කටයුතු කරන්න. කොහොමද අයින් කරන්නේ? එකක් ආදීනව මෙනෙහි කරනවා. අනිත් එක මෛත්‍රිය ආදී ආනිසංස මෙනෙහි කරනවා. ඊළඟට මෛත්‍රිය ආදී මට දැනට එයාලා ගැන මෛත්‍රියක් ඇති නැත්නම් මෛත්‍රිය වර්ධනය කරනවා. හරිද? අනාත්ම සංඥාව උපදවා ගන්නවා. මේ විදිහට ධර්මයේ තියෙන ක්‍රම පාවිච්චි කරලා මේ මනාපය යමනාපය අයින් කරගන්න ඕනේ. අයින් කරගන්න ඕන දිග මේවා. එතකොට අයින් කරන්න ගියම එකපාරටම දිග ඒවා නැති වෙන්නේ නැහැ. එකපාරටම හොස්සෙලා යන්නේ නැහැ. ඒ වගේ අර තියෙන බලගතිය ටික ටික අඩු වෙනවා. තව ටිකක් අඩු වෙනවා. ඒවා ප්‍රබලව ප්‍රබලව තියෙනවා ටික ටික දුබල වෙලා දුබල වෙලා දුබල වෙලා මේවා අඩු වෙලා නැති වෙලා යනවා. අවුරුදු 3ක් විතර අමනාපකම් තියාගෙන ඉන්න පුරුදු වෙච්ච කට්ටිය ටික දවසක් යනකොට මොකද වෙන්නේ? අවුරුද්දකින් විතර අමනාපකම් අඩු වෙන මට්ටමට වෛරකාරව හැදෙන්නේ. දැන් අතට විගට හැදෙන්නේ ඒකත් කාලයක් තවත් අනිත් අතට පුරුදු කරන් පුරුදු කරන් ගියොත් අමනාපකමක් ඇතිවෙනවා මාසිකින් විතර නිකම්ම නැති වෙලා යන ගානට එනවා. මොකද සමහර ධර්මයේ තුල ඉන්නයි කියනවනේ. අප්පෝ ඉස්සනම් බලන්න ඕන හොම දෙයක් වුණාම මම අවුරුදු ගානක් තරහ වෙලා ඉන්නවා. දැන් මට ඔය ගානක් නැහැ තරහ. එහෙම කියනවද නැද්ද? නේද? ඉස්සනම් මම ওই වගේ වචනයක් අහනොත් බලන්න ඕන ඔකත් එක්ක එල්ලි එල්ලි යනවා. දැන් මම ගණන් ගන්නෙ නැහැ. අන්න ඒ වගේ හැදෙන්න ඕනේ. හරි. ඒක තමයි වර්ධනය. හ්ම්. දැන් මම මේ දැන් ඇහුණා නෑ ඇහුණා වාගේ නේද? නෑ වුණා වාගේ එහෙම අමනාපකම් තියාගන්නේ නැහැ. එහෙම හැදිලාද කියලා බලන්න. ගොඩක් කට්ටිය එහෙම හැදිච්චා ඉන්නවා. නැතුවම නෙවෙයි. හැබැයි ඔය අමනාපකම් විතරක් නෙවෙයි. මනාපකනුත් එහෙමයි. හරිද? බුදුරජාණන් දේශනා කරේ අමනාපකම් විතරක් නෙවෙයි. අමනාපකම් නම් කට්ටිය අයින් කරන්න ලෑස්ති, මනාපකම් අයින් කරන්න ලෑස්ති නෑ. මනාපකම් කියන්නේ දැඩි බැඳීම්. හ්ම්. දරුවන්ට, මුණුපුරන්ට, මිනිපිරියන්ට නේද? තව තව තව අයට තද බැඳින් තියාගෙන ඉන්නවා. එහෙනම් අවුරුදු ගාණක් ඒක අර ඉස්සෙල්ලා මං අහපු අනිත් පැත්තට අහන්න. දැන් ඒ බැඳීම් අවුරුදු කීයක් කරද <laughs> නේද? ඒවා හරිය දිගයි. එහෙනම් පරාදයි. බුදුහාමුදුරු දේශනා කරපු දේ නෙවෙයි. බුදුරජාණන් දේශනා කරේ අමනාප විතරක් අයින් කරන්න නිකන් ඉඳ කියලා. නෑ මනාපත් අයින් කරන්න කිව්වා. නේද? ඇයි ඒ දැවෙන, තැවෙන, පිච්චෙන හින්දා. එහෙනම් අවුරුදු ගාණක් දිග මනාප ඇති වෙන කෙනෙක් මේ විදිහට පුරුදු පුහුණු කරොත් ඒක අයින් කරන්න අවුරුදු දෙකකට විතර ඒවා තමයි ඊට පස්සේ හැදෙන්නේ. ඊට පස්සේ අවුරුද්දක විතර ඒවා හැදෙන්නේ. ඊට පස්සේ මාසෙක විතර ඒවා හැදෙන්නේ. කොහොමම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කාලය මනාපයක් හෝ අමනාපයක් හැඳිලා තියෙන කාලය ටික ටික අඩු වෙලා සතියක් විතර යන මොකක් හරි එකක් ඇති වුණා. ඉතින් ඔහේ ඒක රැඳිලා හිටියා සතියක් විතර යනකොට අමතක වෙලා යන ඒක හිතෙන් බැහැර වෙන ස්වභාවයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඊට පස්සේ දවසක් විතර යනකොටම අයින් කරගන්න පුළුවන්කමක් ඇති වෙන තත්යකට පත් වෙනවා. තවත් මේ ගැන හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර කර සිහියෙන් වීරයෙන් තමන්ගේ ඒ මෙනෙහි කිරීම වර්ධනය කරලා නිෂ්ඵලයි කියන එක තේරුම් අරගන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තාම දැන් මොකද වෙන්නේ? නේද? දවසකින් පැය කීපයක් අතර මනාපයක් අමනාපයක් අතර පැය කීපයක් අතරද මේක අයින් කරන්න පුළුවන් තත්ත්වයට පුහුණු කරගන්න පුළුවන්. එතකොට බලන්න මට එහෙම පුළුවන්ද කියලා මොකක් හරි කවුරු හරි කෙනෙක් ගැන විශේෂයෙන් අමනාපයක් ඇති වුනහම විශේෂයෙන් මනාපයක් ඇති වුනහම ඒවා අයින් කරගත්තේ නැත්නම් අපි ලොකු අමාරුවක නැවත නැවත වැටෙනවා. එතකොට ඒක පැය කීපයක් ඇතුළත අයින් කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙමත් බැයි නම් මොකද කරන්න ඕනේ? තවත් මේක වර්ධනය කරනකොට ඒ ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තවත් මේක වර්ධනය කරනකොට විනාඩියක් විතර යද්දී පුළුවන් වෙනවා. තවත් මේක වර්ධනය කරොත් ඒ සනේම හැඟීමක් විදිහට වර්ධනය වෙලා පුළුවන් වෙනවා නේද? අපේ අය කියන්නේ මං ලෝඩ පුත්‍රය වගේනේ. ඒ වෙලාවට බැන්න ඔක්කොම ඉවරයි කියනවා නේද? හොඳද ඒක? හොඳ නෑ. සෝඩා බෝතලේ ගන්න වෙලාව ඇති කාට හරි පිහින් අයින්ද? නේද? කාට හරි අමනාපයක් ඇති වෙලා පිහින් අයින්ද පුළුවන් සෝඩා බෝතලයක් ගන්න වෙලාවක් වගේ පොඩි වෙලාවක්. එහෙනම් ඒකවක්වත් තියෙන්නේ බෑ. තරහක් එනකොටම අයින් වෙන විදිහට බැඳීමක් එනකොටම අයින් වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරගන්න පුළුවන්. හරි. එහෙම සකස් කරගන්න පුළුවන්. එහෙම සකස් කරගන්න නිවැරදිව ඒ පිළිබඳ මෙනෙහි කිරීම කරන්න ඕනේ. නිවැරදිව මේ පිළිබඳ මෙනෙහි කිරීම නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ටික කාලෙකින්ම මේ ගැටලුවේ අත බෙදෙන්න ඉතා ප්‍රායෝගිකව මේ தত্ত্বය தත්වයෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් අපි අදහසක් විදිහට අපේ කාලය කොච්චර නාස්ති වෙනවද මේ ඉන්දියා සංවර භාවයේ හින්දා නේද ඊයේත් මතක් කරා හුඟාකාර රූපවාහිනියෙන් ගලවෙන්න බැරුව ඉන්නේ ඇයි ඉන්දියාන් වල තියෙන හැලීම හින්දා. එතකොට අපේ වැඩිපුර කාලයක් යොමු වෙනවා මේ දවස්වල තරුණ නැත්තන්ගේ තරුණ විතර නෙවෙයි අවුරුදු 50 55 60 දක්වා වගේ තරුණ අයගෙත් එහෙම තීරණය තමයි. හරිද? ඇයි එයාට තරුණ කියන්න පුළුවන්? තරුණකම කියන්නේ සාපේක්ෂයි නේද? අවුරුදු 80 90 කට්ටියත් එක්ක අවුරුදු 60 විතර කෙනෙකුට තරුණද නැද්ද? තරුණකම කියන්නේ සාපේක්ෂ දෙයක්. ඉතින් අන්න අපි කියන 60 55 විතර තරුණ අය. හ්ම්. ඒ අයටත් වැඩිපුර මේ මෙන්න මේ ටෙලිෆෝන් එකට ලා ඉන්න ගතිය දැන් බෝවිගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් 40 50 පැනලා තියෙනවා. 40 50යි. හ්ම්. ඉතාලම භද්‍රයවුනේ ඉන්න විතර නෙවෙයි වැඩි දෙනෙක් මොකෙද ඉන්නේ? දුරකථනයේ හූර හූර බලනවා හූර හූර බලනවා හූර හූර බලනවා නේද? මේක මේක හුර හුර බලන එකට මම කියන්නේ මොකද්ද? කුකුල්ලු පහුරු ගන්නවා වගේ කියලා. කුකුල්ලුත් පල්ලෙහාට බහැලා හූරනවා, හොයනවා, හූරනවා, පොළව හූරනවා, හොයනවා, පොළව හූරනවා, හොයනවා. නේද? ඒ වගේ අපේ අතෝ ෆෝන් එක හූරනවා, හොයනවා, ෆෝන් එක හූරනවා, හොයනවා. දෙන්නම දෙන්නම එකකට බලහිනවා. නේද? ඉතින් මොනවද මේ හොයන්නේ? කෑමට යමක් හොයන්නේ. කුකුලා හොයන්නේ බඩ පුරවා ගන්න මිනිහා හොයන්නේ හිත පුරවා ගන්න නේද ඉතින් එහෙනම් ඔන්න හොඳ දෙයක් නේද අපේ ජීවිතේට වටිනාම කාලය නැති වෙලා යනවා වටිනම දේ අනිත් එක මට සමහර අය ඇවිල්ලා කියලා තියෙනවා සමහර අය මාත් එක්ක බොහොම විවෘතව කතා කරන හැමදේම එතකොට විශේෂයෙන් අපේ පිරිමි පාර්ශ්වයේ අය. ඉතින් මේ සමහර හික්මෙන් දුවමන අය ඇවිල්ලා මට කියලා තියෙනවා හඳුරන්නේ. ඊයේ රෑ මං අහුණා. පුදුම කාලයක් නාස්ති වුණේ. ගියොත් ගියාමයි. හරිද? අහුණා මොකේද මේ? ෆෝන් එකට. ඒකයි මේ කියන්නේ ඊයේ රෑ මං අහුණා. පුදුම කාලයක් නාස්ති වුණා. ගැලවෙන්න ඕන කියලා හිතුණා නෑ ඊළඟ එකක් බලලා ඉන්නවා ඊළඟ එකක් බලලා ඉන්නවා ඊළඟ එකක් බලලා ඉන්නවා කියලා. නේද? මොකෝ සාර්ථක වැඩක් කරන්න බැරුණා අම්මෝ මට නම් දැන් ඇති වෙලා තියෙන කියලා ආය ආය දවස් දෙකකින් විතර කියනවා ඊයේ රාත් මාව වහුණා <laughs> ඊයේ රාත් වහුණා ඒක තමයි කියන්නේ එක දිගට පුහුණු නිකිරීමේ ප්‍රශ්නය මේක හරීම ගැටලු සහගත තත්ත්වයක් වෙනවා අපි අපේ කාලය ලොකු කාලයක් අපි අනවශ්‍ය දේවල් වලට යොමු කරලා තියෙනවා මේ ගැන මෙනෙහි කර කර ඉන්න ඕනේ මම මේකට ඊයේ කිව්වේ මොකද්ද ඇහැ කියන්නේ ගින්දරක් වගේ, ගිනි ගොඩක් වගේ. කන කියන්නේ ගිනි ගොඩක් වගේ. ඇයි එහෙම කියන්නේ? ගිනි ගොඩට දාපු ඒවා ඉතුරු වෙනවද? නෑ. ඊයේ දුරකතනෙන් ඇහැට පෙන්නපුවා දැන් ඉතුරුද? පෙරේද පෙන්නපුවා ඉතුරුද? මාස ගානකට ඉස්සෙල්ලා අහපු සින්දු දැන් ඉතුරුද? අවුරුද්දක් තිස්සේ පෙන්නපු ඒවා ඉතුරුද? එහෙනම් ඇහැ කියන්නේ මොකක් වගේද? දාන දානේව පුච්චලා දාන. ඉතුරුවක් නැතුව පුච්චලා දාන කින්දරක් වගේ. එහෙනම් කොච්චර දැම්මත් ඉවරක් කොච්චර දැම්මත් ඉවරක් නෑ. කොච්චර දැම්මත් ඉවරක් නෑ. හරිද? අන්න ඒ බව අපි හොඳින් සිහිය තියාගත්තොත් අපිට මේ ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන්. නේද? එහෙම වුණත් ඕනම කෙනෙකුට ගොඩාක් දියුණු වෙන්න පුළුවන්. මේකේ තේරුම නොබලා ඉන්න කියන එකද? නෑ. ප්‍රයෝජනවත් නැති දේවල් අයින් කරනවා. ප්‍රයෝජනයක් තියෙන දේවල් ඒක රාශි කරගන්නවා. ඉතින් මේවා මේ වගේ අපිට මේ දින දෙකේම අපි කියන්නේ දැන් මේ සතිය පුරාවට මේක කරලා බලන්න. මේක අහගෙන ඉන්න කියන එක නෙවෙයි. ඊයේ දවසේ අද දවසේ අපි මේ ඉන්ද්‍රිය සංවරව අසංවරව හිටිය අපි මේක ඇහිලා මොකද කරන්නේ? හරියම දැඩි අදිස්ථානයකින් ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලා සංවර කරගෙන මේ සතිය ඉඳලා බලන්න අපිත් එක්ක එකතු වෙලා. කොච්චර සහනයක් දැනනවද කොච්චර සුවයක් දැනනවද කෙලස් අඩු වෙනවීමත් එක්ක ක්‍රියාත්මක භාවය අඩු වීමත් එක්ක මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම ඊටාම විශාල හික්මීමකට පත් වෙනවා. විශාල හික්මීමකට පත් වෙනවා. එහෙනම් අපි ඊයේත් මතක් කරා මම පන්සිල් සමාදන් වෙලා නිවසේදී ඔක්කොමලා දැන් දවසකට එක සැරයක් පන්සිල් සමාදන් වෙනවා කියලා මම කිව්වා. ඊට පස්සේ මම ඉන්ද්‍රිය සංවරව ඉන්නවා කියලා දැඩි අදිස්ථානයේ දැඩි අදිස්ථානයකින් ඒක සීලය සමාදන් වෙනවා වගේ නෙවෙයි ඊට වැඩිය ලොකු හැඟීමකින් නේද? නමුත් සමාදන් වෙලා රකින්න සීලයක් විදිහට නෙවෙයි අපි ලොකු හැඟීමක් ඇති කරගෙන මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. දැඩි අදිස්ථානයක් ඇති කරන එක කරන්න ඕනේ පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා කරන්න මාසයක් විතර කරලා වෙනස බලන්න. හරිද? කොච්චර ජීවිතේ වෙනස් වෙලාද කියලා බලන්න. හරි? කොරා කොච්චරනම් දැනීම අඩු වෙලාද කියලා බලන්න කොච්චර සුවදායක තත්යකට සැහැල්ලු තත්යකට පත් වෙලාද කියලා බලන්න. ඉතින් ධර්මයට අනුව කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගන්නට ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීර්යය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං තිරං රක්칸තු දේශනං තිරං රක්칸තු මං පරන්ති Thank you.